සම්බුද්දස්ස විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති තී පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්තුනි දේශනාවට මාතෘකා කළ මේ සූත්‍ර පාඨය මම හිතන අපේ පින්තුන් හොඳට අහලා හුරු පුරුදු සූත්‍ර පාඨයක් අදින් ආරම්භ වන මේ සතිය ප්‍රථම ධානයේ පිළිබඳව සාකච්ඡා කරන බව අප ගුරු දේවෝත්තම ලොකු සාමින් වහන්සේ මතක් කළා. ඊට අනුකූල වීම වශයෙන් එයට ගැළපීලා යන දේශනාවක් කරන්නට කියලා ලොකු ස්වාමීන් වහන්සේ අපිට දැනුම් දුන්නා. ඒ සඳහා මේ දේශනාවට මේ දේශනා මාලාවට මේ සතියේ ආරම්භ වන මේ දේශනා මාලාවට ප්‍රවිෂ්ටයක් හැටියට මේ සූත්‍ර පාඨය අප ඉදිරිපත් කළේ. මේ සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ පළමු වන ධානය පිළිබඳවයි. පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් වූ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයිති එකාංගයක් සම්මා සමාධි කියන්නේ. සම්මා සමාධිය ලෞතර බුදු පියාණන් වහන්සේද මහරහත් උත්තම උත්තමාවියෝද විවරණය කරලා තියෙන්නේ පළමුවන, දෙවන, තෙවන, සිව්වන ධ්‍යාන හැටියටයි සම්මා සමාධිය විස්තර කරන්නේ අන්නේ විදිහට. එතකොට පින්වත්නි අප කල්පනා කළ යුතුයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය යම්කිසි වෙලාවක අපේ సంతානයක උපදිනවා නම් ලෝක ඉක්මවායම් වශයෙන් ඒ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගය නැත්තම් අපර භාග ප්‍රතිපදාව අපේ సంతානයක යම්කිසි වෙලාවක යම්කිසි මොහොතක උපදිනවා නම් ඒකාන්ත වශයෙන් මෙතන පළමුවන දෙවන තෙවන සිව්වන කියන ධ්‍යාන හතරෙන් එකක් යෙදෙනවාමයි ධ්‍යානයක් නොයෙදෙන මාර්ග චිත්තයක් නැති බව මේ පිනතුන් තේරුම් ගන්නට වුවමනා කරනවා පිනතුනි ඒ රූපාවචර අරූපාවචර සමාධීන් නැත්තම් උපචාර අර්පණා සමාධීන් මේ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. ඒකද අපි තේරුම් ගන්න ඕන. ඒකත් අපි හොඳින් තේරුම් ගන්නට ඕන කාරණාවක්. මේ පිනතුන් අහලා ඇති රත විනීත කියන සූත්‍ර දේශනාවේ රත විනීත සූත්‍ර දේශනාවේ මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා එවත්නි සාරිපුත්තේනි මේ ශාසනයේ මම Brahmachari ජීවිතයක් ගත කරන්නේ බඹසර වසන්නේ සීල විසුද්ධිය පිණිස නොවේයි චිත්ත විසුද්ධිය පිණිස නොවේයි ditthi විසුද්ධිය පිණිසත් නොවේයි කාංකා විතරණ විසුද්ධිය පිණිසත් නොවේයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නොවේයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නොවේයි ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නොවේයි මා මේ ශාසනයේ මේ Brahmachari ජීවිතයක් ගත කරන්නේ ಗುಣපිළිවෙත් පුරන්නේ අනුපාද පරිණිරවාණය අරමුණු කොටයි. යලි නූපදීන් වශයෙන් නිවී යෑම අරමුණු කරගෙන තමයි මේ ශාසනයේ Brahmachari ජීවිතයක් ගත කරන්නේ කියලා පුන්නමන්තානිපුත්ත ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කළා. එයින් අප තේරුම් ගත යුතුයි මේ ශාසනයේ පරම නිෂ්ඨාව සීලයවත් සමාධියවත් නොවේ. අඩුම මේ ශාසනයේ පරම නිෂ්ඨාව ඥාන දර්ශන විසුද්ධියත් නොවන බවයි ඒ මහරහත් උතුමන් වහන්සේගේ දේශනාවෙන් අප තේරුම් ගන්නට උවමනා කරන්නේ. මේ ශාසනයේ පරම නිෂ්ඨාව කුමක්ද? අනුපාද පරිනිර්වාණය. එනම් මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මක් වෙතොත් ඒ පැවැත්මෙහි යලි නූපදීන් වශයෙන් Nirodhe තමයි මේ ශාසනයේ පරම නිෂ්ඨාව. අපේ ශාන්තිනායක ලෞතර බුදු පියාණන් වහන්සේ මේ උතුම් වූ සද්ධර්මය දේශනා කළේ අන්න ඒ කාරණාවට. උපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන මහා දුකක්. උපදෙමින් මැරෙමින් යන සංසාර ගමන මහා දුකක් නම් උපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේහි නැවැත්ම මහත් වූ සැපයක්. එය ලෞතර බුදු පියාණන් වහන්සේ මේක වෙලාවක දේශනා කරන නැවැත්නි මහණෙනි මේ ලෝකයේ අසෘතවත් වූ අන්ධබාල පුටජන ඇත්තෝ කල්පනා කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආධ්‍යාත්මික ඌත්, බාහිර ඌත් ආයතනයෝ ඇතිතන මහත් වූ සැපයක් කියලා. එපමණක් නෙවෙයි. ඒ අය කල්පනා කරන අනිත් පැත්තට මේ ආධ්‍යාත්මික බාහිර ආයතන නැති තැන මහත් වූ දුකක් කියලා. ඒක තමයි අසෘතවත් වූ පුතඥන පුද්ගලයාගේ දැක්ම. අසෘතවත් වූ පුතඥන පුද්ගලයාගේ අවබෝධය. එහෙත් පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්නේ කොහොමද? එයාගේ දැක්ම කොහොමද? ඒ උතුමෝ කල්පනා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඇතිතන දුකක් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ඇතිතන දුකක් කොටින්ම ආධ්‍යාත්මික වූත් බාහිර වූත් මේ ද්වාදසායතන යම්කිසි තැනක වෙතොත් එතන දුකක් යම්කිසි තැනක මේ ආධ්‍යාත්මික බාහිර ආයතන නොලැබෙනවද ආන් ඒක මහත් වූ සැපක් කියලා ශ්‍රතවත් ආර්යයන් වහන්සේ කල්පනා කරනවා පින්වත්නි සසරේ කියා අපිට ගන්නට තියෙන්නේ පුද්ගලයෙකුගේ ගමනක් නෙවෙයි අපි ලෝක විවහාරය තුල නම් එහෙම කතා කරනවා එහෙත් අපි සිතාගත යුතුයි පුද්ගලයෙකුගේ සංසාර ගමනක් නෙවෙයි සත්‍ය වශයෙන් विद्यමාන වෙන්නේ. ධර්මානුකූලව කල්පනා කරලා නුවණ මෙහෙवल බැලුවොත් ඒ ඒ භවයන්හි ඒ ඒ තන ජාතිය හැටියට උපතක් සකස් වෙනවද ඒ හැම තැනකම සකස් වන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මක් දෙවියාය කියා හඳුන්වන්නේද බ්‍රහ්මයා කියා හඳුන්වන්නේද പ്രේත භූත පිසාචාදී වශයෙන් හඳුන්වන්නේද? තිරිසන් මනුස්සාදී වශයෙන් හඳුන්වන්නේද? ස්කන්ධ ධාතු ආයතන සමූහය. ඒතකොට අපි කල්පනා කරන්නට ඕන අන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම දුකක්. ඒකම තමයි සංසාරය. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම සිඳීම එනම් නැවැත්ම මහත් වූ ශාන්තියක් මහත් වූ සැපයක්. ආන් ඒකට තමයි කිව්වේ අනුපාද පරිනිර්වාණය කියලා අනුපාද නිරෝධය කියලා. යලි නූපදීන් වශයෙන්ම හටගන්නා වූ නිරුද්ධ වීම යලින් නොහට ගැනීම වශයෙන් සිදුවෙන්නා වූ නිවීම එය අපේක්ෂාවෙන් තමයි අපි මේ ශාසනය පිළිවෙත් පුරන්න ඕන. එහෙත් පින්වත්නි එතෙන්ද යන්න මේ ශාසනයේ පරම නිෂ්ඨාව සීලය නොවේ. නැත්තම් චිත්තවිසුද්ධිය නොවේ. ditthිවිසුද්ධියද නොවේ. කාංකා විතරණ විසුද්ධියද නොවේ. එහෙත් අර අනුපාද පරිනිර්වාණයටපත් වෙන්න. ඒ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙන්න තියෙන ප්‍රතිපදාවෙහි අන්තර්ගත වෙනවා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය ආදී වශයෙන් ඒ විසුද්ධීන්. එයින් අපි තේරුම් ගන්නට ඕනේ සීලය පරම නිෂ්ඨාව නොවේ, එය අනුපාද පරිනිර්වාණයට උපකාරක ධර්මයක්. චිත්ත විසුද්ධිය මේ ශාසනයේ පරම නිෂ්ඨාව නොවේ, එය පින්වත්නි අර අනුපාද පරිනිර්වාණයට උපකාරක ධර්මයක්. ඒක පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේම වදාලා මහන් ඇවැත්නි ආශ්මුතුනි මේ සාරිපුත්තයන් වහන්සේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහාය. චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය සඳහාය. ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය සඳහාය. මේ ආදී වශයෙන් උන්වහන්සේම දේශනා කළා. එතකොට මේ ධානාදී ධර්ම මේ ශාසනයේ පරම නිෂ්ඨාව වෙන්නේ නැහැ. එය මේ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. එය පරම කොටගෙන ජීවත් වෙන බවක් මේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුල विद्यमान වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, එහෙත් අප තේරුම් ගත යුතුයි මේ උතුම් වූ ප්‍රතිපදාවෙහි අංග හැටියට මේ ධානාදී ධර්ම අපි තේරුම් ගන්නට ඕන. ඇයි අපිට ධානයක් කුමක් සඳහාද අපිට ඒ ධාන සිතක් උපකාර වන්නේ? පින්වත්නි අපි හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් ප්‍රථම ධානය උපදවගෙන ඒ ප්‍රථම ධානයේ නැගී ඉඳලා විදර්ශනා කරනවා. මේ ස්කන්ධ ධාතු ආයතනයෝ ඒ ඒ ආදී වශයෙන් ඒවායේ තියෙන ලක්ෂණ, ඒ පෞද්ගලික ලක්ෂණ, ඊළඟට උන්ට පොදු ලක්ෂණ හොඳින් නුවණින් විමසලා බලනවා. මෙහෙම විමසගෙන ගිහිල්ලා ඒ විදර්ශනා ඥාන මුහුකුරා ගොස් යම්කිසි වෙලාවක මාර්ග චිත්තේ උපදිනවා. පින්වත්නි ප්‍රථම ධානයෙන් නැගී හිතනම් විදර්ශනා භාවනාව කළේ ඒ මාර්ග චිත්තේ උපදින්නේ ප්‍රථම ධාන සංප්‍රයුක්තව. ဒုတိ ය ධාන ධානයේ පාදක කරගෙන නම් විදර්ශනා වැඩුවේ ඒ මාර්ග චිත්තයේ කෙලවරේ උපදින්නේ ဒုတိ ය ධාන සංප්‍රයුක්තව. ඒ නයෙන් තේරුම් ගන්නට ඕනේ තෘතිය ධානයේ මුල් කරගෙන විදර්ශනා වැඩුවොත් මාර්ග චිත්තයේ උපදින්නේ තෘතිය ධාන සංප්‍රයුක්තව. ඊළඟට චතුර්ථ ධානයේ මුල් කරගෙන විදර්ශනා වැඩුවොත් මාර්ග චිත්තය උපදින්නේ චතුර්ථ ධාන සංප්‍රයුක්තව. ඒ කෙසේවත් වේවා පින්වත්නි ධානයක් උපදවාගෙන ඒ ධානයෙන් නැගී සිටි විදර්ශනා නොකර යම්කිසි ශ්‍රාවකෙක් මේ නාම රූප ධර්මයෝ ඒ ඒ ආදී වශයෙන් විදර්ශනා කොට විදර්ශනාඥාන මොහුකුරා ගිහිල්ලා යම්කිසි වෙලාවක මාර්ග චිත්තයක් උපදිනවා නම් ඒකාන්ත වශයෙන්ම ධානයක් යෙදෙනවමයි. ධානය නොවැඩුවයි කියලා මාර්ග චිත්තේහි ධානය නොලැබී තියෙන්නේ නැහැ. ඒ සමාධිය නොලැබී තියෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන් ධානයක් උපදවාගෙන විදර්ශනා භාවනාව නොකලත් කෙලින්ම විදර්ශනා භාවනාව කරගෙන ගිහිල්ලා මාර්ග චිත්තයක් ඉපදෙව්වත් ඒ මාර්ග චිත්තය උපදින්නේ ප්‍රථම ධානය සම්ප්‍රයුක්තවමයි. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි ස්වභාවය. ඒක තමයි සිතේ ස්වභාවය. එතකොට පින්නත්නි අපිට නමුත් පහසුවක් අපි කවුරුත් දන්න අපේ හිත හරියට නානාරම්මණයන් කරා නානා ප්‍රකාරයෙන් විසිරා යන සිතක් පින්නත්නි. විසුරුණු සිත් තියෙන කෙනාට එදිනෙදා ලෞකික ජීවිතේවත් සාර්ථකව ගත කරන්න බැරි බව අපේ පින්නතුන් හොඳ ආකාරවම දන්නවා. විසුරුණු හිතක් තියෙන කෙනාට නොසන්සුන් හිතක් තියෙන කෙනාට එදිනදා ලෞකික ජීවිතයත් සුවසේ ගත කරන්න පුළුවන් කමක් නැහැ. අරමුණකට මෙහෙවගෙන යන්න පුළුවන් කමක් නැහැ. පින්නතුන් හිතලා බලන්න අපේ හිත හොඳටම නොසන්සුන් වෙච්ච වෙලාවක අපිට පුළුවන් ද අඩුම පොතක පතක වැඩක් කරගන්න. පුළුවන් කමක් නැහැ. පාඩමක්වත් කරගන්න හරියට පුළුවන් කමක් නැහැ. බණ ටිකක් අහන්න පුළුවන් කමක් නැහැ. මොකක්වත් කරන්න බැහැ. හිත නොසන්සුන් වෙච්ච වෙලාවට. සංසුන් වුණු මනසක් තියනවා නම් සංසිඳිච්ච හිතක් තියනවා නම් ආන්ගේ සංසිඳිච්ච හිත තියෙන කෙනාට අර අරමුණට සිත මෙහෙව ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් අපේ හිත සංසිඳුන වෙලාවට පොතක් බලනකොට නොසා ඒ කියන්නේ විසුරුන වෙලාවට පොතක් බලනකොටත් අපිට ලොකු වෙනසක් තියෙනවා. අපේ සංසිඳුන හිතක් තියෙනවා නම් අපිට ඒ කටයුතු තුළ පූර්ණ අවධානයකින් යෙදෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අපේ හිත විසිරීලා නම් නොසන්සුන් නම් අපිට අපේ කටයුත්ත පූර්ණ අවධානයෙන් කරන්න පුළුවන්කමක් නැහැ වෙනවා. එතකොට විදර්ශනා භාවනාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටියට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ පංච උපාදානස්කන්ධ ධර්මය විදර්ශනාවට නගා ගන්න බොහෝ වේලාවක් රූපය අරමුණු කොට වේදනාව අරමුණු කොට සංඥාව අරමුණු කොට සංඛාරය අරමුණු කොට විඥානය අරමුණු කොට විදර්ශනා කරන්න. ඒවායේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ සාර්වකාලික ලක්ෂණ පොදු ලක්ෂණ ඒ වගේම ඒවට තියෙන පෞද්ගලික ලක්ෂණ නුවණින් විමසීම සහ බලන්න තැම්පත් මනසක් තියෙන්න ඕන. සංසුන්වෙච්ච මනසක් තියෙන්න ඕන. එහෙම නැතුව රූපේ අරමුණු කොට විදර්ශනා කරන්න බෑ. වේදනාව අරමුණු කොට විදර්ශනා කරන්න බෑ. දැන් රූපේ අරමුණු කොට විදර්ශනා කරනවායි කියන්නේ ඒ රූපේ හිතෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය හොඳට ප්‍රකටව පුන පුනා දකින එපමණක් නෙවෙයි ඒ රූපයේ හිතෙන රූපයන් හි තියෙන පෞද්ගලික ලක්ෂණ තියෙනවා. ඒ ඒ කෙනාට අදාළ පෞද්ගලික ලක්ෂණ. අන් ඒ පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ ආදී හොඳින් නුවණින් විමසීම සහ බලන්න නම් හොඳ ඒකාග්‍රතාවයක්, තැම්පත් වුණ හිතක් තියෙන්න ඕන. එහෙම තැම්පත් වුණ හිතක් නැතුව ඒ කටයුත්ත කොහෙත්ම පින්වත්නි කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි උත්සාහ කළ යුතුයි ධානා සිතක් උපදවා ගන්න. ධානා සිතක් උපදවා ගන්න උත්සාහ කළ යුතුයි. ධානාසිතක් උපදවා ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? කරන්නට තියෙන්නේ ඒ ධානාසිතක් නැත්තම් අර්පණා සිතක් උපදවා ගන්න අර්පණා සමාධීන් උපදවා ගන්න ධානා සිතක් උපදවා ගන්න උපකාරවන භාවනාවක් ගෙන නිවැරදිව අකණ්ඩව පුහුණු කිරීම. ඒ හැරත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක නිවැරදි පුහුණුවක් වෙන්න ඕන අකණ්ඩ පුහුණුවක් වෙන්න ඕන. නිවැරදි වූත් අකණ්ඩ වූ පුහුණුවකින් තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ පින්වත්නි ධානා සිතක් උපදවා ගන්න. එහෙම නැතුව ඒ සිත් නිකම්ම පහළ වෙන්නේ නැහැ. දැන් මේ ධානා සිත ආදියත් උපදින්නේ පින්වත්නි ප්‍රත්‍යෝත්පන්නව. ප්‍රත්‍යෝත්පන්නවයි උපදින්නේ. ඒ කියන්නේ ඒවා ඒවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම, හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්ම. අපිට ඒවා දත් පිටි කාලා උපදවා ගන්න පුළුවන් ඒවා නෙවෙයි. අපිට ඒවා දත් පිටි කාලා එහෙම උපදවා ගන්න බෑ. ඇඟේ හයියට මේක කරන්නටත් බෑ. පින්නත් මේකට යම් ප්‍රතිපදාවක් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හොඳට තේරුම් අරගෙන ඒ ප්‍රතිපදාව හොඳට තේරුම් අධ්‍යානසිතක් උපදවා ගන්නේ කොහොමද කියලා හරියට දැනගෙන ඒ මාර්ගය નિවරදිව පුහුණු කරනවා නම් අකණ්ඩව පුහුණු කරනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කමක් තියෙන ධානාසිතක් උපදවා ගන්න පින්වත්නි. දැන් අප මාත්‍රිකා කළ ගාථාවේ තියෙන්නේ මේ ධානාසිතක ස්වභාවය. ධානාසිතක ස්වභාවයයි අප මාතෘකා කළ ගාථාවේ තියෙන්නේ ඉදිරි දවස්වල මේ පින්නතුන්ට ස්වාමින්වහන්සේ කියලා දෙයි කොහොමද ධානයක් උපදවා ගන්න සිත මෙහෙවන්නට ඕනේ ධානයේ ස්වභාව මොනවාද හැම දෙයක් පිළිබඳවම මේ පින්නතුන්ට ධර්ම කාරණා දැනගන්න සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා. අදට කාල වේලාවට අනුව යම් කිසි කාරණයක් මේ අතන මතක් කරන්නටයි මගේ අරමුණ උනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රථම ධානාසිත පිළිබඳ විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි මුලින්ම දේශනා කළා ප්‍රහාණාංග බුදුරජාණන් වහන්සේ සම්ප්‍රයුක්තාංග දේශනා කරන්න කලින් මුලින්ම දේශනා කළේ ප්‍රහාණාංග යම්කිසි සිතක් ධානයකටපත් වුනොත් යම්කිසි සිතක් ධානයකටපත් වුනොත් එතන නැති ධර්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඒ ධ්‍යාන සිතක් ඇතිතන නැත්තා වූ ධර්ම මොනවද කියලායි දේශනා කළේ. ධ්‍යාන සිතක් ඇතිතන නැත්තා වූ ධර්ම තමා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි විවිච්ඡේව කාමේහි එතකොට විවිච්ඡේව කියන්නේ පින්වත්නි විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලාම එතකොට කාමයන්ගෙන් යුක්තව ප්‍රථම ධානය චිත්තයක් උපදින්නේ නැහැ. යම් කිසි තැනක ප්‍රථම ධානය සිතක් ඉපදුනොත් එතන ඒ සිත කාමයන්ගෙන් වෙන් වෙලා. වස්තුකාම, ක්ලේශකාම සංඛ්‍යාත ඒ වගේ වෙන් වෙලා තියෙන්නේ සිත. වස්තුකාම සමගත් නැහැ, ක්ලේශකාමියව සමගත් ඒ සිත යෙදෙන්නේ නැහැ. එතකොට වස්තුකාම, ක්ලේශකාම සංඛ්‍යාතේ කාමයන්ගේ සිත වෙන් වෙලා සිත අයින් වෙලා. ඒකයි කිව්වේ විවිච්ඡේව කාමේහි කියලා කාමයන්ගෙන් වෙන් වෙලාම අවධාරණාර්ථයක් බුදුරජාණන් වහන්සේ එතනදී යොදලා තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලාම කියපුවම එතකොට අපි තේරුම් ගන්න ඕන අනිත් පැත්තට එහෙනම් යම් කිසි තැනක තියෙනවා නම් වස්තුකාම ක්ලේශකාමයෝ පිළිබඳව යම් අදහසක් එතන ධානසිතක් නැති බව අපි තේරුම් ගන්න ඕන වටහා ගන්නට වුවමනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා විවිච්ච අකුසලේහි ධම්මේහි සියලුම අකුසල ධර්මයෝ දුරු වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා. ତර මුලින් දේශනා කළා සියලු කාමයන්ගෙන් වෙන් වෙලා එපමණක් නෙවෙයි සියලුම අකුසල ධර්මයන්ගෙන් සිත වෙන් වෙලා. පින්වත්නි මේ පින්තුන් අහලා ඇති මේ පංච නීවරණ ධර්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අකුසල රාශි හැටියට. අකුසල රාශි හැටියටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ පංච නීවරණ ධර්ම භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ප්‍රඥාව දුර්වල කරන ධර්ම හැටියට. ප්‍රඥාව දුර්වල කරනවා. ඒව අකුසල රාශි. මේ ප්‍රඥාව දුර්වල කරන අකුසල රාශි සංඛ්‍යා විහිලා බුදුරජාණන් වහන්සේ වදාළ එකදු ධර්මයක්වත් ඒ ධ්‍යාන සිතක යෙදෙන්නේ නැහැ. යම් කිසි තැනක ධ්‍යාන සිතක් ඉපදුනොත් එතන කාම ඡන්දේ නැහැ. ව්‍යාපාදේ නැහැ. ඊළඟට තීන මිද්දේ නැහැ. උද්දච්ච කුක්කුච්චේ නැහැ. විචිකිච්ඡාව නැහැ. මේ මොකක්වත් පින්නත් නේ එතන යෙදෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් වෙන්වෙච්ච සම්පූර්ණයෙන්ම සියලු අකුසල ධර්ම වලින් වෙන්වෙච්ච ප්‍රභාස්වර වූ කුසල චිත්තයක් පින්නත් මේක. මේ කාම භූමියේ ඉක්මවා යෑම වශයෙන් ඉපදිච්ච සිතක් ඒක. කාම භූමිය ඉක්මවා යෑම වශයෙන් රූප භූමියේ පිහිටි හිතක් ඒ සිත. ඒක මහා පුදුම ප්‍රභාසර කුසල සිතක්. කුසල සිතක්. ඒ කියන්නේ කිව්වේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන කුසල සිත කියලයි ධර්මයේ දක්වන්නේ. ඒක කුසල සිතක්. ඒක පින් සිතක් පින්වත්නි. එතන කුසලයේද තියෙනවා පිනද තියෙනවා. එතකොට එතන අර කාමච්ඡන්දය නැහැ. ව්‍යාපාදේ නැහැ. කියන්නේ තරහක් අර ආරම්මණය සමග ගැටීමක් ඒ මොකක්වත් පින්නත් මේ එතන ඇත්තේ නැහැ. එතන කිසිම ගැටීමක් කිසිම ගැටීමක් එතන යෙදෙන්නේ නැහැ. අරමුණත් එක්කවත් ගැටීමක් නැහැ. දැන් මේ පින දුන්නා භාවනා කරන පින්නත් පිරිසක් හැටියට නම් සමහර වෙලාවට භාවනාවට පරියන්කේ වාඩි වුණාම හෝ නැත්නම් සක්මන් භාවනාව කරනකොට හෝ ඒ අපි කරන භාවනාවත් එක්කත් අපේ සිත ගැටෙනවා. දැන් ඇති දැන් අතර කරන්ද කියලා සිත විධානය දෙන්නේ එය පිළිගන්න සිත අකමැති නිසා. පරයන්ක භාවනාව කර කර ඉන්නකොට සිත නැගිටින්න නැගිටින්න කියලා බල කරන්නේ අරක පිළිගන්න අකමැති නිසා. සක්මන් භාවනාව කරනකොට ඒක නතර කරන්න නතර කරන්න කියලා සිත අන කරන්නේ ඒක පිළිගන්න අකමැති නිසා. ඒ වෙලාවේ ඒ කරන කටයුත්ත සිත පිළිගන්න කැමති නැහැ. ඒ වෙලාවේ ඒ කරන කටයුත්ත සිත ප්‍රතික්ෂේප කරන නිසා තමයි හැම වෙලාවකම ඒ කටයුත්තෙන් අයින් වෙන්න පෙළඹෙන්නේ. ඒතර එතන සියුම් වශයෙන් ද්වේෂය කියන එක ගැටීම කියන එක තියෙනවා පින්නත් නේ. ඊටාම සියුම් වශයෙන් ගැටීම කියන එක තියෙන ආරම්මණයත් එක යා දැන් තරහ ද්වේෂය කියන්නේ පින්නත් නේ ආරම්මණය ප්‍රතික්ෂේප කිරීම වශයෙන් උපදින්නා වූ මනෝභාවය. සිත සිතේ ස්වභාවය. එතකොට එතන තියෙනවා ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. ඒක තමයි ද්වේෂය. භාවනාවේදී ඇති වෙන ද්වේෂය මේ බනින්ද, ගහන්ද, මරන්න ඒ වගේ දේශයක් නෙවෙයි. ඊටාම සියුම් වශයෙන් තමන් කර කර ඉන්න භාවනාව ප්‍රතික්ෂේප කිරීම වශයෙන් තමයි උපදින්නේ ද්වේෂය කියන එක පින්නත්. එතකොට අර යම්කිසි සිතක් ධානයකටපත් වුණොත් එහෙම එතන ද්වේෂය යෙදෙන්නේ නැහැ. හාත්පසින්ම ਸਰවාකාරයෙන්ම අරමුණ පිළිගන්න සිතක් ඒ ධානසිත. ප්‍රකාරයෙන් ਸਰවාකාරයෙන්ම අරමුණ හාත්පසින්ම වැළඳ ගන්න සිතක් පින්නත් මේ කිසිම විදිහකින් අරමුණ ප්‍රතික්ෂේප නොකරන හිතක්. කිසිම විදිහකින් අරමුණ ප්‍රතික්ෂේප කරන්නේ හැම පැත්තකින්ම අරමුණ වැළඳගත්තු සිතක් තමයි ප්‍රථම ධානය සිත කියන්නේ. ඒතර ද්වේෂය කියන එක කොහෙත්ම එතන යෙදෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කිරීම වශයෙන් උපදින්නා වූ ඒ මනෝභාවය කොහොමත් ඒ ධාන චිත්ත සම්ප්‍රයුක්තව යෙදෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවයේ පින්වත්නි. ඒතර කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ. නිදිමත ගතියක්, අලස ගතියක්, කුසීත ගතියක්, කම්මැලි ගතියක් ඒ මොකක්වත්ම නැහැ පින්නා. ඒ ධාන චිත්ත සංප්‍රයුක්ත වුණාම ඒ හිත මහ පුදුමාකාර කර්මන්නේ වුණ සිතක්. හොඳට කර්මන්නේ වෙච්ච හොඳට ක්‍රියාත්මක වෙන සිත් පරම්පරාවක් තමයි ධාන සිත් පරම්පරාව කියන්නේ. ඇත්තම පින්වත්නි ධාන සිතක්නේ ධානයෙන් යුක්ත වූ සිත ධාන සිතයි. ධානයෙන් යුක්ත වුණ සිත ධාන සිතයි. සිත කියන එක මේ පිනතුන් දන්නවනේ චිත්තාක්ෂණය කියලා. සිත කියන්නේ චිත්තාක්ෂණයයි. ඒතර ධානාසිතද චිත්තාක්ෂණයයි. මේ ධානසිත පරම්පරාවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් විනාඩි 10ක් ධානයකටපත් වෙලා හිටියයි කියලා. ඒ විනාඩි 10 පුරාවට එකම සිතක් තිබුණා නෙවෙයි. එක වගේ සිත් පරම්පරාවක් එකකට එකක් එකකට එකක් මේ පසු වෙවි ඇති වෙලා නැති වෙලා ගියා. පැයක් පුරාවට යම්කිසි කෙනෙක් ධානයකට සමවැදිලා හිටියොත් ඒ කාලේ පුරාවටම වෙන්නේ එකම වගේ සිත් පරම්පරාවක් ඇති වෙවි නැති වෙවි යන එක ධාන සිත් පරම්පරාවක් ඇති වෙවි නැති වෙවි යන එකයි. එතකොට එතන කිසිම කම්මැලිකමක්, කුසීතකමක්, අලසගතියක් ඒ මොකක්වත් නැහැ. එතන පුදුමාකාර කර්මන්‍ය ස්වභාවයක් තියෙනවා, ක්‍රියාශීලී ගතියක් තියෙන ඒ සිතේ. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උද්දච්ච කුක්කුච්චයක් නැහැ. ඒ නොසන්සුන් ගතිය, හිත තුළ යෙදෙන්නේ නැහැ. බොහෝම හොඳට තැම්පත් වුණ හිතක් පින්නවත්. සංවර වුණ, සංසුන් වුණ, තැම්පත් වුණ සිතක් ඒ වෙලාවට තියෙන්නේ. ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කළා එසේ දෝ මෙසේ දෝ කියලා සංකාවක් විචිකිච්ඡාවක් ඒ සිත තුළ යෙදෙන්නේ නැහැ. ඒකට කාමච්ඡන්දේ නැහැ, තරහ නැහැ, නිදිමත ගතියක් නැහැ, නොසන්සුන් ගතියක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ, මොකක්වත් නැහැ. එතකොට හාත්පසින්ම ප්‍රඥාව දුර්වල කරන හැම පැත්තකින්ම මේ ඒවට නීවරණ කියන්නේ අරමුණට බාධා කරන අර්ථයෙන්මනේ. අරමුණට බාධා කරන කිසිම ධර්මතාවයක් ඒ සිත තුළ එදෙන්නේ නැහැ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුක්ඛ කුච්ච විචිකිච්ඡා විතරක් නෙවෙයි කිසිම ක්ලේශ ධර්මයක් කිසිම අකුසල ධර්මයක් ඒ අවස්ථාවේ ඒ චිත්ත සංප්‍රයුක්ත වෙන්නේ නැහැ පින්වත්නි. ඒක මෙහෙමත් මේ පින්න තුන තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. මම මුලින්ම කිව්වා ධ්‍යාන සිතක් කියන්නේ කුසල සිතක් කියලා. ධර්මයේ ණය ක්‍රමයක් තියෙනවා. කුසල සිත් සමග අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ. අකුසල සිත් සමග කුසල චෛතසික යෙදෙන්නේ නැහැ. ඒක අහසයි පොළොවයි වගේ අන්ධකාරයේ ආලෝකයේ වගේ ඕනෝන්ට දුරස් භාවයෙන් තියෙන ධර්ම. ඒක දැන් ද්වේෂය ඇති තැන මෛත්‍රිය නැහැ. මෛත්‍රිය තියෙන තැන ද්වේෂය නැහැ. අලෝභය තියෙන තැන ලෝභය නැහැ. ලෝභය තියෙන තැන අලෝභය නැහැ. ප්‍රඥාව තියෙන තැන මෝහය නැහැ, මෝහය තියෙන තැන ප්‍රඥාව නැහැ. ඒ ඒ ඒ ධර්ම දෙකක්. අර ආලෝකයේ තියෙන තැන අන්ධකාරය නැහැ, අන්ධකාරයේ තියෙන තැන ආලෝකය නැහැ. අන්න ඒ වගේ පින්නත්. එතකොට මේ ධානා හිතක් කියන්නේ කුසල හිතක්. ඒ කුසල හිත තුළ කිසිම අකුසල මනෝභාවයක් අකුසල චෛතසික ධර්මයක් යෙදෙන්නේ නැහැ පින්වත්නි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රහාණාංග හැටියට දේශනා කළා මුලින්ම මේ පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්මයි ප්‍රහාණාංග හැටියට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඒතර අපි තේරුම් ගන්නට ඕනේ යම් ශ්‍රාවකෙක් යම් කිසි වෙලාවක ධානසිතක් උපදවා ගත්තොත් ජම් භාවනාවක් මුල් කරගෙන ඒ අර්පණාසිත උපදවා ගන්න පුළුවන් ධානසිත උපදවා ගන්න පුළුවන් භාවනාවක් මුල් කරගෙන යම් වෙලාවක උපදවා ගත්තොත් ධානසිතක් අර්පණාසිතක් ඒ මොහොතේ කිසිම අකුසලයක් යෙදෙන්න විදිහක් නැහැ. කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්දයක්, උද්ධච්ච කුක්කුච්චයක්, විචිකිච්ඡාවක්. ඒ මොකක්වත් යෙදෙන්න විදිහක් නැහැ. ඒක එහෙම අකුසලයක් තියනවා නම් අඩුම නිදිමත ගතියක් හරි තියනවා නම් අපි තේරුම් ගන්න ඕන මොකක්ද? එතන ධානාසිතක් නැහැ කියලා. එතන ධානාසිතක් නැති බව ඒක තේරුම් ගන්නට ඕන. එතකොට කිසිම කිසිම හේතුවක් නිසා කිසිම අකුසල ධර්මයක් ධානාසිතක යෙදෙන්නේ නැහැ පින්වත්නි. ඒක කුසල සිතක්. ඒක කුසල සිතක්, ඒක අකුසල සිතක් නෙවෙයි. ඒ නිසා ඒ කුසල චිත්ත සංප්‍රයුක්තව කිසිම අකුසලයක් දෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඊළඟට දේශනා කළා සංප්‍රයුක්ත අංග. සංප්‍රයුක්ත අංගය කියන්නේ යෙදෙන අංග. සංප්‍රයුක්ත වෙනවා කියන්නේ ඔවුනොවුන් වෙන් කළ නොහැක්කාසේ එකතු වෙනවා කියන එකයි. ඒ ඔවුනොවුන් වෙන් කරන්න බැරි විදිහට එකතු වෙනවාට අපි කියනවා සංප්‍රයුක්ත වෙනයි කියලා. එතකොට ධානයේ සංප්‍රයුක්ත අංග මොනවද? දැන් මේ පිනතුන් තේරුම් ගන්න ඕන ධානාංග ධානය ධානසිත කියන්නේ කාරණා තුනක්. ධානයේ ධානාංග ධාන ධානය ධානසිත කියන්නේ කාරණා තුනක්. එතකොට ධානාංග තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කිය. එතකොට විතක්කය ධානාංගයක්. ධානාංගයක් කියන්නේ දැන් රතාංගයක් කියපුවාම මේකේ අර්ථය රතයේ අංගයක් කියන එක. අපි හිතමු රෝදය රතයේ අංගයක්. එයින් කියෙන්නේ නැහැනේ රෝදේ රතයයි කියලා. එයින් කියෙන්නේ රෝදේ රතයයි කියලා. රෝදය කියන්නේ රතයේ කොටසක් රතයේ අංගයක්. අන්න ඒ වගේ තමයි විතක්කය ධානයේ අංගයක්. ධානාංගයක්. විචාරය ධානාංගයක්. ප්‍රීතිය ධානාංගයක්. සුඛය ධානාංගයක්. ඒකාග්‍රතාවයේ ධානාංගයක්. එතකොට මේවා ධාන අංග, ධානයේ අංග, ධානයේ අවයව, ධානයේ කොටස්. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛී ඒකාග්‍රතාව කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළ යනුදැන වදාළේ. ධානය කියන්නේ මේ පස් දෙනා යම්කිසි තැනක වැඩිම වශයෙන් එකතු වුණොත් වර්ධිතව එකතු වුණොත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ යම් කිසි තැනක එකතු වුණොත් ඒකට කියනවා ධානය කියලා. ඒ එකතුවටයි කියන්නේ ධානය කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රථම ධානයේ තියෙන්නේ මේ අංග පහ විතරක් නෙවෙයි. ප්‍රථම ධානයේ තුල තව චෛතසික ධර්ම යෙදෙනවා. සංප්‍රයෝග ණය දක්වනකොට ධර්මයක හරීම ලස්සනට දක්වලා තියෙනවා. නමුත් ධානසිතක ප්‍රබල වෙන්නේ ධානසිතක ප්‍රකට වෙන්නේ මේ කාරණා පහ. මේ චෛතසික ධර්ම පහ. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මේ අංග පහ තමයි ධානාසිතක බලවත්ම අංග. එතකොට මේ අංග පහේ එකතුවට කියන ධානය කියලා. හරි? එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග මේ පහ බලවත් එකතු වුණාම ඒකට කියන ධානාංග කියලා. ධානයේ යුක්ත වුණ සිතට කියන ධානසිතයි කියලා. ධානයේ යුක්ත වුණ සිතට කියන ධානසිත කියලා. එතකොට පින්වත්නි ප්‍රථම ධානය සිතේ ඔවුනොවුන්ට අදාළ කෘත්‍ය ඔවුනොවුන්ට අදාළ කටයුත්ත කරමින් තමයි මේ අංග පහ යෙදෙන්නේ. මේ අංග පහට තියෙනවා ඔවුනොවුන්ට ආවේනික ඔවුනොවුන්ට අදාළ කටයුතු. ඒවා නිකම්ම හිතේ දෙනව නෙවෙයි. ඒ ඒ කටයුත්ත සිදු කිරීම වශයෙන් තමයි ඒ සිත තුළ යෙදෙන්නේ. දැන් පින්නතුන් දන්නවා සිතක ස්වභාවය තමයි අරමුණ ගැනීම. ඒ හැරත් සිතට අන්දයක් කරන්න බෑ. සිතට යම් අරමුණක් ගන්න පුළුවන්. දැන් මොනවද සිතට අරමුණු වෙන්නේ මේ ලෝකේ? දේවල් 6යි. මහා ලොකුවට අපි හිතන් හිටියත් ලෝකේ ගැන අපිට මේ ලෝකේ අරමුණු වෙන්නේ දේවල් 6යි. එකක් තමයි ආරම්මන ભેදයේ දක්වන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා. ඒ ඔච්චරනේ අපිට තියෙන්නේ. රූප තියෙනවා අරමුණු කරන්න, ශබ්ද තියෙනවා අරමුණු කරන්න, ගන්ධ තියෙනවා අරමුණු කරන්න, රස තියෙන අරමුණු කරන්න, ස්පර්ශ තියෙන අරමුණු කරන්න, ධම්ම තියෙන අරමුණු කරන්න. ඔච්චරයි. එතකොට සිතක් උපදිනවා නම් උපදින්නේ මේ ආරම්මන හයෙන් එකක් අරගෙනමයි. කිසියම්ම හේතුවක් නිසාවත් මේ ආරම්මන හයෙන් එකක් ගන්න නැතුව සිතක් උපදින්නේ නැත. අර වැටෙන්න යන මිනිහට උපකාර වෙන හැරමිටිය වගේ සිතට උපදින්න උපකාර වෙන්නේ අරමුණ. අරමුණක් නැති සිතක් නම් නැත. යම් තැනක සිතක් උපදිනවා නම් උපදින්නේම ආරම්මණයක්ගෙන. ඇයි සිතේ ස්වභාවයම තමයි අරමුණ දැන ගැනීම දැනගන්න දෙයක් නැතිකොට කොහොමද සිතක් උපදින්නේ? දැනගන්න දෙයක් නැත්නම් සිතට සිතක් උපදින්නේ නැහැ. සිතක් උපදින්නේම දෙයක් දැනගැනීම වශයෙන්. දෙයක් දැනගන්න නැත්තම් සිතක් උපදින්නේ නැහැ පින්වත්. එතකොට හැම වෙලාවකම සිතක් උපදිනා නම් උපදින ආරම්මණයක් ගැන. ධාන සිතට අරමුණු වෙන්නේ ධම්මාරම්මණයක්. ඒක මනෝද්වාරිකව මනෝද්වාරජන චිත්ත වීති වශයෙන් යන සිත් પરම්පරාවක් තමයි තියෙන්නේ. චිත්ත වීති પરම්පරාවක්. එතකොට ඒ ධානසිතකට අරමුණු වෙන්නේ ධම්මාරම්මණය. ධානසිතකට අරමුණු වෙන්නේ නැහැ මේ රූපයක්. ධානසිතකට අරමුණු වෙන්නේ නැහැ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. ධානාසිතකට අරමුණු වෙන්නේ දැන් මේ රූපේ දිහා බල බල අපිට ධානාසිතක් උපදවන්නට බෑ. පුළුවන් එහෙම. දැන් ඔයත් අහලා තියෙනවා කසින භාවනා. කසින මණ්ඩලයක් හදාගෙන කසින මණ්ඩලේ ළඟ තියාගෙන මොකක්ද කරන්නේ? ඒ කසින නිමිත්ත සිතට ගන්නවා ධම්මාරම්මණයක් ඇටියෙට. ඒ රූපාරම්මණය ධම්මාරම්මණයක් ඇටියෙට හිතට පුරුදු කරගන්නවා. හොඳ. ඒ කසින දිහා බලාගෙන ධානා සිතක් උපදවන්න බෑ. ඒ කෙනා කරන්නේ මේ කසින නිමිත්ත හොඳට පුරුදු කරනවා. හරි. හොඳට කසින නිමිත්ත පුරුදු කරනවා. පුරුදු කරලා ඇස් දෙක පියාගෙන ඒක මනසින් අරමුණු කරන්න පටන් ගන්නවා. ටික මෙහෙම මෙහෙම කාලයක් කාලයක් කාලයක් පුරුදු කරනකොට ආශ්‍රය නිසා ඇසුර නිසා පුළුවන්කමක් තියෙනවා කසින මණ්ඩලය නැතත් බාහිර කසින මණ්ඩලය නැතත් ඕනම තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන අර කසින නිමිත්ත ධම්මාරම්මණයක් හැටියට ගන්න. හොඳද? එතකොට ධානාසිතකට අරමුණු වන්නේම ධම්මාරම්මණයක්මයි. ඒක අවධාරණය කරගන්නට ඕනේ ධම්මාරම්මණයක්මයි. ධානාසිතකට අරමුණක් වෙන්නේ. එතකොට ධානාසිත අරමුණු කරන්නේ ධම්මාරම්මණයක්. ඒකට තමයි අපි කසින භාවනාවන් දැන් සමහරව කියන කසින භාවනා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ නැtei කිය. ඉතින් ඒ ගැන අපි අනුකම්පා කළ යුතුයි. ඒක බොහොම ලස්සනට මේ සූත්‍ර දේශනාවලක් තියෙනවා විභංග ප්‍රකරණ අභිධර්ම පිටක ආදී ඊළඟට ධ්‍යාන විභංග වගේ අවස්ථාවන් මේ ධ්‍යාන විභාග කොට දක්වන අවස්ථාවන් හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේ කසින භාවනාව පිළිබඳව දක්වලා තියෙනවා. කසින භාවනාව කියන්නේ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. කසින භාවනාව කියන්නේ පරම නිෂ්ඨාව නෙවෙයි. කසින භාවනාව කරගෙන අර චිත්ත විසුද්ධියක් උපදවා ගන්න මොකටද? මේකේ කෙලවරක් තියෙනවා. ඒක තමයි අනුපාද පරිණිරවාණය. එතෙන් යන්නයි මේ සියල්ලම අපිට උපකාර වෙන්නේ පින්වත්නි. එතකොට සිතට ධානාසිතකට අරමුණු වෙන්නේ ධම්මාරම්මණය. ඒ ධම්මාරම්මණය ਸਰවාකාරයෙන්ම ගණ්ඩ. ඒ අරමුණ ਸਰවාකාරයෙන් ප්‍රකාරයෙන් ගණ්ඩ තමයි අර කාරණා පහ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන කාරණා පහ රුකුල් දෙන්නේ. අනුබල දෙන්නේ පින්වත්නි. ඊළඟට දැන් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේවා බලවත් වෙනකොට මේ කාමච්ඡන්දාදී ධර්ම වලට පිටින්නත් බෑ. දැන් ඉර උදා වෙනකොට අන්ධකාරයට පිටින්න බෑනේ. ඉර උදා වෙනකොට අන්ධකාරයට පිටිට ගන්න පුළුවන් කමක් නැහැ. අන්ධකාරයට පිටිටක් නැතුව යනවා. ඉර උදා වෙනකොට. අන්න ඒ වගේ තමයි විතක්කය බලවත් වෙනකොට. මොකද වෙන්නේ? තීන විද්‍යාව නැති වෙනවා. භාවනා කරනකොට ඇයි හින්ද යන්නේ? විතක්කේ මදි. ඒ පිළිබඳව සිත වෙහෙසනවා මදි. දැන් ওই පින්නතුණේක හිතාගන්න අකුසල පාක්ෂිකව. අකුසල පාක්ෂිකව පින්නතුන්ට ව්‍යාපාදයක් තරහක් ඇති වුණොත් දැන් එදිනදා ජීවිතේ ගත කරනකොට හැන්දෑව හොඳටම තරහ යනවා. හොඳටම තරහ ගිහිල්ලා නිදාගන්නයි කියලා එනවා ඇඳට. නිින්ද යනවාද? තරහ ගියා. නෑ ඇයි ඒ? නැවත නැවත නැවත නැවත මොනවද උපදින්නේ? තරහ සිතුවිලි උපදිනවා. තරහ සිත් පරම්පරා වශයෙන් උපදිනවා. නින්දයක් නැහැ. ඊළඟට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මේවා බලවත් වුණාම නින්දයක් නැහැ පින්නත් නේ. ඇයි ඒ විතරකයේ බලය නිසා තීන මිද්දේ හඳන්නේ නැහැ. තීන මිද්දේ දුර වෙලා යනවා. ඒක අපිට හොඳටම පැහැදිලි කාරණාවක්. හොඳද? ද්වේෂයත් එක්ක තීන මිද්දයක් තියෙනවා දාය. තරහ හොඳටම තරහ ගිය වෙලාවකට තියෙන නිදිමත ගතියක්, අලස ගතියක් එහෙම තියෙනවද හිතේ? නෑනේ. නිදිමත ගතියක්, අලස ගතියක් හඳන්නේ නෑ, හිතින්නේ නෑ පින්නවත්. කුසල පාක්ෂිකවත් එහෙම තමයි. අර ධානා සිත තුළ විතරකයේ බලවත් වෙනකොට, උත්තර බලවත්ව ඉපදෙනකොට, එතන පිහිටන්න පුළුවන්කමක් නෑ තීන මිද්දේට. තීන මිද්ද එහෙම පිටින්ම දුර වෙන විතරකයේ බලවත් වෙනකොට. ඉර පායනකොට අඳුර දුර වෙනවා වගේ. ඊළඟට විචාරය උපදිනකොට විචිකිච්ඡාව නැති වෙලා යනවා. හොඳට ආරම්මණය තුළ හැසිරීම වශයෙන් මේ ਵਿਚාරය උපදිනකොට පිළිටන්න පුළුවන්කමක් නැහැ මේ විචිකිච්ඡාවට. විචිකිච්ඡාවට පිළිට ආධාරයක් නැතු වෙනවා පින්නවා. මේ විදිහට. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ අර සිතට අරමුණ ਸਰවාකාරයෙන් ගන්න උපකාර කිරීමක් තමයි කරන්නේ. හරිද? විතක්කයෙන් කෙරෙන කෘත්‍ය මනාව සිදු වෙනවා. ਵਿਚාරයෙන් කෙරෙන කෘත්‍ය මනාව සිදු වෙනවා. ඒකට විතක්කය උපදින්නේ එයාට අදාළ කටයුත්ත කරමින්. හරිද? අර චිත අරම් දැන් සංප්‍රයුක්ත ධර්ම. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. විතක්කයෙන් කෙරෙන්නේ එයත් එක්ක සංප්‍රයුක්ත වෙලා ඉන්න. නැත්නම් විතක්ක කියන චෛතසික ධර්මයත් එක්ක සංප්‍රයුක්ත වෙලා ඉන්න අන්‍ය චිත්ත චෛතසික ධර්ම අරමුණට පමුණුවාලමින් තමයි විතක්කේ උපදින්නේ. හොඳද? සංප්‍රයුක්ත ධර්ම අරමුණට පමුණුවාලීම තමයි විතක්කේ ස්වභාවය. ඒකනේ කිව්වේ විතක්කේ ගැන තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරූපණ ආදී වශයෙන් භාගතුනාසේ වදාලා. චේතසෝ අබිනිරූපණ පමුණුවාලීමක් කුමක්ද පමුණවාලන්නේ කොහෙටද පමුණවාලන්නේ පමුණවාලන්නේ චිත්ත සංප්‍රයුක්ත චිත්තචෛසික ධර්ම කොහෙටද පමුණවාලන්නේ අරමුණ වෙත හරිද ඒ ඒ ඒ සිතට ඒ ඒ ඒ ධානා සිතට යමක් යම් අරමුණක්ද හේතු වෙන්නේ ඒ අරමුණ නැවත නැවත නැවත නැවත නැවත නැවත ගන්න අන්නේ චිත්ත චෛතසික ධර්ම මෙහෙවන්නේ විතක්ක කියන චෛතසික ධර්මයි මේක පින්වත් මේ හරියට ඉගෙන ගන්නකොට මේක හරි මිහිරි. මේකට ආය සංශෝධන නැහැ කාටවත්. සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේක සරුවඥන් වහන්සේ දේශනා කරපු ඉගෙන ගන්නකොට මේක මෙහෙමමයි මේක මෙහෙමමයි කියන ශ්‍රද්ධාවෙන් පිළිගැනීමම එනවා මිස කිසියම් හේතුවක් නිසා මේක මෙහෙම නිසා වෙන්න බෑ මේක මෙහෙම නිසා වෙන්න බෑ කියලා ආය තරක විතරක සිතුතුන මතුවෙන්නේ නෑ පින්නාත්නේ. එතකොට විතක්කය උපදිනා සම්ප්‍රයුක්ත චිත්තචෛසික ධර්ම අරමුණට පමනවාලීම් වශයෙන්. විචාරය උපදිනවා අරමුණ අතගා බලන්නාක් මෙන් ඔබා බලන්නාක් මෙන් අරමුණ තුල මනාව හැසිරෙමි. හැබැයි අරමුණට පමුණවාලීම් වශයෙන් උපදින විතක්කයත් අරමුණ තුළ හැසිරීම වශයෙන් උපදින ਵਿਚාරයත් පෙරවසු නොවීම උපදිනවා. ඒ පිළිබඳව පුළුවන් ඉදිරියට සාකච්ඡා කරන්න. ඊතුරු චෛතසික ධර්ම ඊළඟට තියෙන්නේ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ආදී ඒ කාරණා තව බොහෝමයක් මේ පිනතුන්ට ධානය පිළිබඳව ප්‍රථම ධානය පිළිබඳව ඉදිරි දවස් කිහිපයේදී සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙයි. අදට අපිට නියමිත කාල වේලාව ඉක්ුත්ව ගියා. ඉතින් මේ හැම දිනාටම මේ ධර්ම දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය උතුම් වූ ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා.